පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධ ධම්මං සරණං ගච්ඡාමි යම්ති ධම්මං සරණං ගච්ඡාමි යම්ති සංඝං සරණං ගච්ඡාමි යම්ති සංඝං සරණං ගච්ඡාමි යම්ති බුද්ධං සරණං ගච්ඡාමි යම්ති බුද්ධං සරණං ගච්ඡාමි යම්ති ධම්මං සරණං ගච්ඡාමි ඉතියම්ති ධම්මං සරණං ගච්ඡාමි ඉතියම්ති සංඝං සරණං ගච්ඡාමි ඉතියම්ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛ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 වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුමන්තු සග්ග මොක්ඛදං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 අපි අද මේ දේශනා කරන්නට කල්පනා කරන්නේ අපේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු පුණ්‍ය පුණ්‍ය ක්‍රියා වස්තු තුනෙන් පළමුවෙනි පුණ්‍ය ක්‍රියා වස්තුවයි. ඒ පුණ්‍ය ක්‍රියා වස්තු දේශනා කරන්නට පටන් අරගෙන තථාගතයන් වහන්සේ පළමු කොටම දේශනා කළා මහණෙනි මේ ලෝකේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනක් තිබෙනවා. ඒ තුන මොනවද කිව්වොත් දානය, සීලය සහ භාවනාව කියන එක. එයින් පුණ්‍ය ක්‍රියා වස්තු කියන්නේ මොකද කියලා ඉස්සෙල්ලා පොටින් ඒක වචනේ තේරුම දැනගෙන ඊට පස්සේ පළමුවෙනි එක ගැන අපි ටිකක් කියන්නට කල්පනා කරමු. පුණ්‍ය ක්‍රියා වස්තු කියලා හිත කියන්නේ පුණ්‍ය කියන්නේ පවිත්‍ර පිරිසිදු කියන එක. පිරිසිදු ක්‍රියානම් වූ කාරණා කියන එක තේරුම. ඒ ක්‍රියා පිරිසිදු ක්‍රියාය කියලා හිත කියන්නේ ඒව භාවිත කිරීමෙන් ඒවා භාවිත කරන සත්‍යයක් පිරිසිදු වෙනවා ඒ ක්‍රියාමත් පිරිසිදු දේවල්. එහෙම පිරිසිදු ක්‍රියා කියන තේරුම පුණ්‍ය ක්‍රියා කියලා කියනවා. පුණ්‍ය කියන එකේ තේරුම පිරිසිදු කියන එක. ඒක තේරුම මේ පිරිසිදු කියන එක වගේම ලෙඩ නැති දක්ෂ යන ආදී ඔහොම තේරුම් මහුගත් තියෙනවා. කොටින් අපි හිතට ගනිමු පිරිසිදු ක්‍රියා කියලායි. මේ සත්වයේකුගේ තියෙන කෙලෙස් පිළිසිලි ඔක්කොම අහක් කරලා පිරිසිදු වීමට ඕනෑ කරන ක්‍රියා කාරණා තුනකට බෙදලා තියෙනවා කොටස් තුනකට බෙදලා තියෙනවා විශාල කොටස් ඒ විශාල කොටස් තුනේ නම නම් තුන විතරයි දාන සීල භාවනා කියලා මේ ප්‍රකාශ කළේ එයින් දාන කියන කොටසේ තව කොටස් ಜಾති මහ රාශියක් තියෙනවා දාන තියෙනවා මේ ආමිෂ දාන තියෙනවා ඒ වගේම අභය දාන තියෙනවා ඒ වගේම ධර්ම දාන තියෙනවා තව තව භේදම හංගක් තියෙනවා සීලයට ගියහම චාරිත්‍ර සීල තියෙනවා වාරිත්‍ර සීල තියෙනවා තව භේද හංගක් තියෙනවා භාවනාවලට ගියාම සමත භාවනාව තිබෙනවා ඒ වගේම විදර්ශනා භාවනා තිබෙනවා ඒවයි තවත් ප්‍රභේද හුඟක් තිබෙනවා මේ කොටින් කියනකොට තුනට බෙදන්නට පුළුවන් එතකොට මේ බොහොම කෙලෙසී සිටින සත්වයාට මේ කෙලෙසිලි වලින් පිරිසිදු වෙලා හිට සුද්ධ සත්වෙක් වීමට ඕන කරන මේ පුණ්‍ය ක්‍රියා ওই විදිහට තුනක් තිබෙනවා. ඔයින් මුලටම ප්‍රකාශ කළේ දානමයන් පුණ්‍ය කිරිය වස්තු කියන එක දාන නම් වූ පුණ්‍ය ක්‍රියා වස්තුව. ඒ දාන නම් වූ පුණ්‍ය ක්‍රියා වස්තුව මුලට දේශනා කරන්නට කාරණය මුලට ඒක ඕන බවයි. මොනට ඕන වෙලා තිබෙන්නේ මක්නිකාද කියලා හිත බැලුවාම මේ ලෝකේ ඇතිතා පටලැවිලි ඔක්කොම කරදර ඔක්කොම දුක කොහෙන්ද එන්නේ කියලා හිත කල්පනා කරලා බැලුවොත් සංහාව නිදාන කරගෙන එන්නේ හැම දුකක හැම පටලැවිල්ලක හැම කරදරයක නිදාන හේතුව මොකක්ද කියලා හිත බැලුවොත් සංහාව. අවිද්‍යාවත් එක්ක එකහුවෙච්ච සංහාව නිසා තමයි අපිට මේ සංසාරේ උපදින්න පවා සිද්ධ වෙන්නේ. මේ ලෝකයේ වශයෙන් බැලුවත් මේ ලෝකයේ තිබෙන පටලැවිලි රාශිය මෙලොව වශයෙන් බැලුවත් තණ්හාව මුල් කරගෙන පැන නැගිච්ච දේවල්. ඒ නිසා තණ්හාව පිරිසිදු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට තණ්හාව තමයි ඉස්සෙල්ලාම දුර්වල කරන්නට ඕනේ කරන්නේ. පළමු කොටම තණ්හාව දුර්වල කරගත්තොත් තමයි මේ ඔක්කොම දේවල් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලදීම ඒ තෘෂ්ණාව දුර්වල කිරීමට තිබෙන එකම දේ දානය. දානෙන් තමයි ලෝභය දුර්වල කරන්නට පුළුවන්. ඒ දානෙන් ලෝභය දුර්වල කරගත්ත කෙනෙකුටයි සිල් රකින්නට පුළුවන් වෙන්නේ. සීලය කියන එකෙන් කරන්නේ ක්‍රියා තැන්පත් කර ගැනීම. කායික වාචික ක්‍රියා තැන්පත් කර ගන්නවා. නරක ක්‍රියාවලින් අහක් වෙනවා. හොඳ යහපතින් යෙදෙනවා. ඒක කරන්නට ලෝභයෙන් ග්‍රස්ත ඉඳගෙන පුළුවන් කමක් නැහැ. ලෝභය දුර්වල කරගත්ත එක්කෙනාට තමයි ඒ සීලය රකින්නට පුළුවන් වෙන්නේ. ඒ ළඟට සීලය රකින්න එක්කෙනාට එහෙම සිල් රැකලා හිට සීලයෙන් කායික වාචික ක්‍රියාවන් තැන්පත් කරගත්ත හොඳට යහපත් චාරිත්‍ර වලින් උපවැටුණු එහෙම ඇත්තට තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. භාවනාවට පැහැලා හිත සමත් කරගන්න ධ්‍යාන භාවනාවක් කරගන්නටත් ඊට පස්සේ හිත දියුණු කරගන්න හිතෙහි ඥානය දියුණු කරන්නා වූ විදර්ශනා භාවනාවක් වඩන්නට පුළුවන් වෙන්නේ අර සීලය ඇති එක්කෙනෙකුටයි. ඔහොම කල්පනා කරලා බැලුවහම දානය මුලයි මේ සීලයට. සීලය මුලයි මේ භාවනාවට. මේ දාන සීල භාවනා කියන තුනේ ඔහොම සම්බන්ධතාවක් තිබෙන නිසා පළමු කොට දානය දේශනා කරන්නට ඕනෑ වුණා. දාණයෙන් පටන් ගන්නට ඕන. මේ ලෝකයේහි සමත්යක් මේ ලෝකයේහි සමත් වීමක් ලෝකයේහි මෛත්‍රියක් ඇති කිරීමට දාණය බොහොම උපකාර වෙනවා. ඒ නිසා ඒ දාණය මුලටම ප්‍රකාශ කිරීම බොහොම යුතුයි. දැන් ඉතින් දාණය මොකක්ද කියන මේ ප්‍රශ්නයක් තිබෙනවා. දාන දාන කියලා හිත කියනකොට දීම කියලා හිත කාට හරි තේරෙනවා බොහොම කොටින්. නොදීම දානේ කිව්වට දීම දීම් ඔක්කොම දානේ නෙවෙයි බුද්ධ ආගමේ හැටියට. බුද්ධ ආගමේ හැටියට දානේ කියලා හිත මේ පුණ්‍ය ක්‍රියාවක් වේ කියන දානේ 아무තු එකක්. ලෝකය දිහා බැලුවහම දීමනාවල් බොහොම තිබෙනවා. සමහරු පොලියට කාසි දෙනවා ඒකත් දීම නමුත් ඒක දානයක් නෙවෙයි. ඒක නිකම්ම දීමක් නෙවෙයි දීලා වැඩියත් එක්ක ඇදීමක්. ඒ නිසා දීල ඇදීමේ කියලා එකට කියන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඒක ඒ නිසා මේ ආගමේ උගන්වන දානයක් නෙමෙයි. එතකොට මේ ලෝකවාසීන් රජුරවන්ට අයබදු ගෙවනවා. ඒ දීමත් දීමක්. නමුත් ඒක දානයක් නෙමෙයි. ඒක නොදී බැරි නිසා දෙනවා. ඒ නිසා ඒක දානයක් නොවේ. එතකොට කවුරුවත් තමන්ගේ රෙද්දක් අපුල්ලන්න දෙනවා. ඒකත් දීම නමුත් දානයක් නෙමෙයි. ඒක සුද්ධ කළා ආයෙත් ගන්න දෙන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා සමහර විට කාටවත් අල්ලස් දෙනවා ලොකු වැඩක් කරගන්න. ඒකත් ටිකක් දීලා හුඟක් ගන්න හිතාගෙන දෙන දීමනාව ඒක දානෙ නෙවෙයි ඒක පුණ්‍යක්‍රියාවක් නෙවෙයි ඒක ලෝභය තුනී කරන එකක් නෙවෙයි අධික ලෝභයෙන් කරන එකක් ඒකත් දීලා ඇදීමක් එතකොට මෙහෙකරුවෙකුට පඩි දෙනවා. ඒක දානේද? නෑ, දානයක් නෙවෙයි. පඩි දෙනු වැඩ ගනු දෙකක් තියෙනවා. ඒ නිසා එතන ගනුදෙනුවක් මිසක් දානයක් නැහැ. ඉතින් ওই විදිහට බලාගෙන ගියහම දීම දීම කියලා දේවල් ලෝකෙ කොතෙකුත් තිබුණත් ඒවා මේ කියන පුණ්‍යක්‍රියාවස්තුවේ කියන දාණයට අයිති වෙන්නේ නැහැ. ඉතින් බලමු මොකද්ද මේ පුණ්‍යක්‍රියාවස්තුවේ කියන දාණය? කොයි විදිහකටද කියලා හිත කල්පනා කරන්නට ඕන. එහෙම කල්පනා කළාම යම් කිසි කෙනෙක් යමක් දෙනවා නම් මෙන්න මෙහෙම හිතාගෙන කොහොමද මම මේක දෙන්නේ දීම ඊටාම හොඳ එකක් නිසා. මිනිස්යා පිරිසිදු වීමට ලෝභය අහක් කරගන්නට ඕන. ඒ ලෝභ මගේ ලෝභය අහක් කර ගැනීම එක කාරණයක් මේ ජීවිතය. අනිත් එක ලෝකයට උපකාර වීම. යම දෙනකොට ඒක ලබන ලෝකයට ඒක උපකාරයක්. මේ ලෝකයේහි උපකාර ඕන පිරිස බොහොම ඉන්නවා. ලෝකේ දිහා බැලුවොත් මේ ලෝකයේහි අන්න නැති මිනිස්සු ඉන්නවා. අඳින්න නැති මිනිස්සු ඉන්නවා. ඉඳුන් හිටුන් නැති මිනිස්සු ඉන්නවා. ඉගෙන කියාගන්න වැඩ කරගන්නට බැරි දුප්පත් අසරණ මිනිස්සු ඉන්නවා. ළමයින් උගන්න ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ලෙඩට බේත් නැති මිනිස්සු ඉන්නවා. ඔහොම නැති බැරිකම් ලෝකෙ බොහොමයි. ඔය ලෝකයේ තිබෙන නැති බැරිකම් වලදී ඒ නැති බැරිකම් වලට අනුකම්පා කළා හිත ඒ ලෝකයාට උපකාර වෙන්න පුළුවන් නම් අපට ඒක බොහොම ලොකු යුතුයකමක්. බොහොම හොඳ වැඩක්. එහෙම අනුකම්පා කළා නැති බැරිකම් වලට යම් සංග්‍රහයක් කිරීම කියන එක මිනිස්්‍ය ධර්මය. පිරිසනුන් ළඟ එහෙම එකක් නැහැ. කවදාවත් තිරිසනෙක් එහෙම අනුන්ගේ දුක දැකලා හිට ඒ අනුන්ට යහපත කරන්නට අනුන්ට අනුකම්පා කරන්නට කල්පනා කරන්නේ නැහැ. මිනිසෙක්ම තමයි එහෙම එකක් කරතෝ. මිනිසෙක්ම කියලා හිත කියන්නට කල්පනා කළේ වැඩියත්ම සමහර විට දෙවියෙකුටවත් එහෙම එකක් නැහැ. සමහර අපට අහන්නට ලැබෙන දේව කතාවල හැටියට බොහෝ විට නොඑක් නොඑක් දෙවිවරු නොඑක් නොඑක් දේවල් දෙනවා කියලා මිනිසුන්ගේ විශ්වාස තියෙනවා. එහෙම දෙනවායි කියන විශ්වාසය ඇති මිනිස්සුත් ඒ දෙවියන්ට නිකම් බෑ පූජාවක් පුදවලක්කමක් ඔප්පු කරලා ආඥා කරන්න ඕන. එහෙම කළාම ඉල්ලන එක්කෙනාට විතරක් දෙනවායි කියලා හිතනවා. ඉතින් එහෙම තමයි දෙවියන්ගේ දීම එහෙමනම් මිනිස්සයා එහෙම නෙමෙයි. මිනිස්සයාගේ දීම ඊටත් ඉහළයි. මිනිසයා කල්පනා කරන්නේ එහෙම නෙවෙයි මම මිනිහෙක්. ඒ නිසා මම දෙන්නට ඕන. දීම කියන එක බොහොම හොඳ එකක්. Tamante අහුවෙච්ච දේ තන්‍යම බුද්ධි විඳීම කියන එක මා ත්‍රිසංකමං. මා අවට මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට මා සත දෙයින් යම් සංග්‍රහයක් කරන්නට පුළුවන් නම් මම ඒක කරන්නට ඕන කියලා හිත මිනිස්සේ කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරනකොට අර දාණයෙන් ලෝභය තුනී කර ගැනීම පමණක් නොව දාණයෙන් තව එකක් කළා වෙනවා පරෝපකාරයක්. අනුන්ට උපකාර කළා වෙනවා ඒ දාණය. මොහොම ලෝභය තුනී කරගන්න ගමන් අනුන්ට උපකාර කරන්න හිතනකොට එතන කරුණාව සහ මෛත්‍රිය තියෙනවා. ඒ කරුණා මෛත්‍රිය කියන දෙක උද්දීප්ත වෙනවා මේ දාණයට. මෙහෙම කරුණා මෛත්‍රී දෙක උද්දීප්තව දුන්න දේ බොහොම හොඳ එකක් දීම හොඳ එකක් කියලා කල්පනා කරලා දෙනවා නම් අන්න එහෙම දෙනකොටයි මේ දානය කියන එක ලැබෙන්නේ. ඒත් නිකම්ම නෙමෙයි. ඒ දානය පිරිසිදුව ලැබෙන්නට නම් එහෙම දෙන ඇත්තා කල්පනා කරන්නට නරකයි. මොකවත් ඒක ගාවන්නේ එහෙම. සමහර අය යමක් දෙනකොට ඒක තව හතරක පහක ගාවලා දෙනවා. දේ ගාවලා දෙනවා කියලා හිත කියන්නේ සමහර විට සමහරෙක් දෙන දීමනාවල් බලාපොරොත්තුවක් ඇතුව දෙනවා මේකෙන් ලොකු කීර්තියක් හොඳ නමක් ගන්න හිතාගෙන පැත්තක් පල්ලා විතරක් දෙනවා සර්වත්‍ර වර්ෂී කියන්නේ හැම පැත්තකම එක වගේ වහින මහවලාවක් වගේ පැත්තක් බේරන්නේ නැතුව කාට වුණත් දිය යුතු තැන දෙනවා නම් අන්න එහෙම දිය යුතු අවස්ථාව පුද්ගලයා පල්ලා හිත කාට වුණත් එහෙම දෙන එක්කෙනාට කියනවා සර්වත්‍ර වර්ෂී මහා මේඝයක් වැනි දායකයයි කියලා. බෝසතාණන් වහන්සේලා අන්නේ එහෙම සර්වත්‍ර වර්ෂී දාන තමයි දීලා ඔය දානෙහි එක්තරා ભેද වර්ගයක්. තව විස්තරවලට බැස්සහම දාන වස්තුවල වශයෙන් දායකින්ගේ වශයෙන් ප්‍රතිග්‍රාහකයින්ගේ වශයෙන් අදහස්වල වශයෙන් දාන ભેද හුඟක් තියෙනවා. දාන වස්තු වලට බහලා බැලුවාම සූත්‍ර පිටකේ හැටියට දාන වස්තු දස දාන වස්තු කියලා හිත මේ අන්නම් පානං කරං වත්සං යනාති වශයෙන් දාන වස්තු 10ක් තියෙනවා. එක එක කියන්නට දැන් වෙලාවක් නැහැ. අභිධර්ම පිටකේ හැටියට බැලුවාම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ දාන කියලා හිත ඒ දාන වස්තු දෙන දේවල් වශයෙන් දාන හයක් තිබෙනවා. විනය පිටකේ හැටියට බැලුවාම චීවර පින්ඳ පාප සේනාසන ගිලාන පච්චේ බේසජ්ජ පරික්ඛාර කියලා හිට සිව්පස දානේ කියලා හිට තිබෙනවා හතරක්. එතකොට 4යි 6යි 10යි 10යි 20යි. ඔහොම දාන වස්තු වශයෙන් 20ක් තිබෙනවා යේ යුතු තේමාව. ඔය 20ම අර විදියට පුළුවන් තරම් ප්‍රණීතව හොඳ හැටි සොයාගන්න එක ලෝකයාට බොහොම ප්‍රයෝජනයි. බොහොම ආනිසංසදායකයි. එතෙන්දී ඒ ඒ විශ්යෙන් මම ඒ විස්ස තෝරන්නට යනවා නෙමෙයි මේ නමුත් ඒන් අර අභිධර්මයේ කිය අපු රූප සද්ද ගන්ධ රස පොත්හබ්බ ධම්ම දාන කියන හය විතරක් වඩා අහන්නට නොලැබෙන නිසා මම යම්තමට කියන්න කැමතියි. එයින් රූප දාන කියන්නේ ඇහැට පේන පෙනුම ඇති ඒවා තියෙනවා. මේ ලෝකේ අපේ ඇහැට පේන පෙනුම ඇති හොඳ ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, බඩු මුට්ටු ආදී කියනවා. ඒ රූප ප්‍රධාන කරගෙන ඒ වගේම රූප දානය කියනවා. දැන් බුදුරජාණන් වහන්සේට හොඳ වර්ණවත් වූ මල් පූජා කරන්න පුළුවනි. වෙන යම් කිසි කෙනෙකුට පෙනුම ඇති හොඳ එකක් දෙන්න පුළුවනි. ඒ ඔක්කොම රූප දානය කියලා ගන්නවා. ශබ්ද දාන කියලා හිත කියනවා මේ ශබ්ද මේ ශබ්ද පූජාවලට ශබ්ද දාන කියලා හිත කියනවා. ගන්ධ දාන කියනවා සුවඳ දුම්මාතිය පිරීමට. රස දාන කියනවා දිවින් විඳ යුතු රස જાති දීමට. පොට්ටබ්බ දාන කියනවා මේ ඇඟේ හැපෙන්නට පුළුවන් ඇඟ ඇතිරිලි කොට්ට මෙට්ට ආදී දේවල් සුර පහක් ඇති දේවල් දීමට කියනවා පොට්ටබ්බ දාන කියලා. ඔහොම ඇසට ගොදුර, කනට ගොදුර, දිවට ගොදුර, ඇඟට ගොදුර කියන ඔය මේ ඔක්කොම ඉන්ද්‍රිය ඔක්කොටම ගොදුරු තමයි ඔය ආමිෂ කියලා කියන්නේ. ඒ ගොදුරු පහයි තව තියෙනවා එක ආමිෂයක් එක ලෝකයට වැඩි තේරෙන්නේ නැති එක අර ධම්ම දාන කියන්නේ. ධර්ම දානය කියන එක සාමාන්‍ය ලෝකයට වැඩි තේරෙන්නේ නැහැ. අභිධර්මයේදී ධම්මාලම්බනය කියලා එකක් තිබෙනවා. ධම්මාලම්බනය කියන්නේ ඇහෙන් බලන්න බැරි, කනෙන් අහන්න බැරි, දිවෙන් රස විඳින්නට බැරි, ඇඟෙන් හපා ගන්නට බැරි, නාසයෙන් ඉව බලන්නට බැරි දේවල් වලට කියනවා ධර්මාලම්බණය කියලා. ඒව දෙන්නේ කොහොමද? ඒ මක්කද කියලා හිත ඇහුවොත් ධර්මාලම්බන දාණයට ආйти දැන් කෙනෙකුගේ ජීවිතය දෙනවනම් දැන් මිනිහෙක් හෝ සතෙක් මරන්න හදනකොට ඒ මරණයෙන් ගලවනවා නම් එතෙන්දි දීලා තියෙන්නේ මොකද්ද ජීවිතය. ඒ ජීවිතය කියන පණ ඇහෙන් බලන්නටත් බෑ කනෙන් අහන්නටත් බෑ දිවෙන් රස විඳින්නටත් බෑ ඇඟේ හපා ගන්නටත් බෑ නමුත් හිතින් තේරුම් ගන්න පුළුවන් ඒ හිතින් තේරුම් ගත යුතු ඒ පණ ගලවපු එක ඒ පණ දීපු එක ඒක ධර්ම දානය ධර්මාලම්බන දානය ඒ වගේම තව දුර්වල මිනිසෙක් ඉන්නවා බොහෝම දුර්වල මිනිසයාට අපේ ශරීර ශක්තිය දෙන්න කල්පනා කරන ශරීර ශක්තිය ප්‍රදාන කරගෙන රසායන බෙහෙත් සහ රසායන කෑම වර්ග ලෑස්ති කරලා දීලා ඉත අර දුර්වලකම අත්හැරියොත් මගේ බලදානයක් කියලා එතෙන්දි බලය කියන එක අතින් අරන් දෙන්නට බැරි එකක් එහෙම නොවොත් ඒ බලය ඒකෙන් ඇති වෙනවා ඒකට බලදාන කියනවා ඔන්නෝම ජීවිත දාන බල දාන ආදී ඒවා තමයි ධර්ම දාන කියන එකට අයිති වෙන්නේ. ඔය අභිධර්මයේ තිබෙන ආමිත දාන 6. ඒ වස්තු වශයෙන් ඔය 6 බෙදෙන හැටි. ඉතින් ඔය ආමිත දාන ඔය හයට අභිධර්ම හැටියට බෙදනවා සූත්‍ර පිටකේ හැටියට අර 10කට බෙදනවා විනය පිටකේ හැටියට 4කට බෙදනවා ඔය ඔක්කොම 20 ආකාර දානම ආමිත දාන දැන් ඔය කිව්වේ ආමිත කියලා හිත කියන්නේ ගොදුරු මේ ඇත්තන් ආසාදී ඉන්ද්‍රිය වලට ගොදුරු වෙන මේ ලෝකයේ කැමැත්තෙන් ආසාවෙන් බලාපොරොත්තු වෙන දේවල් ඔය ආම්ස දාන කියන ඒවට වැඩිය තව බොහොම ලොකු දානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒ ආම්ස දාන වලට වැඩිය ලොකු දානේ නම් ධර්ම දානය. ඒ වගේම අභය දානය. ඉතින්ලා ආම්ස දානයට වැඩිය ලොකු දානේ ඒ ළඟ ලොකු එක අභය දානය. අභය දානය කියලා හිත කියන්නේ මුළු ලෝකයට අභය දීම. මුළු ලෝකයට අභය දීමේ කියලා හිත කියන්නේ මොකද්ද කිව්වොත් සිල් රැකීම. යම් කිසි මිනිසෙක් සිල් රකින්නවා නම් ඒ මිනිසයාගෙන් බයක් මුළු ලෝකෙටම ලැබෙන්නේ නැහැ. මුළු ලෝකෙම ඒ මිනිසයා නිසා සැනසෙනවා. ඒ මිනිසයා මුළු ලෝකෙටම අභය දෙනවා. ඒ නිසා අභය දාන කියන්නේ ඒක තමයි. යම් කිසි කෙනෙක් සිල් රකින්නවා නම් අර ආමිෂ දාන ඔක්කොටම වඩා ඉහළයි. මුළු ලෝකෙටම අභය දෙන නිසා. මුළු ලෝකෙටම අභය දෙනවා කියන්නේ බය නොදෙන නිසා. මෛත්‍රී කරන නිසා මුළු ලෝකයට අභය දුන්නයි කියලා කියනවා. ඒ අභය දාණයටත් වඩා ලොකු එකක් තියෙනවා සබ්බදානං ධම්මදානං ගිනාති කියලා ධර්ම දාණය කියලා එකක්. අර ආමිෂ දානවලදී ධර්මාලම්බන දානයක් කියලා ඇති ඒක නෙමෙයි මේ කියන්නේ ඉන්නේ. මේ වෙනින් ධර්ම දානයක්. මෙතන ධර්ම දානය කියලා හිත කියන්නේ ධර්මාවාද දීම. ධර්මයෙන් අවවාද දීමට ධර්ම දානය කියලා මෙතෙන්දි කියන්නේ. ඒ තුන්වෙනි ඊටාම උත්කෘෂ්ඨ මහා දාණය බුදුහාමුදුරන් වහන්සේ බුදු වෙලාවත් අතෑරියේ නැහැ. බුදු වෙලත් 45 අවුරුද්දක් මුළුල්ලේ උන්වහන්සේ කළේ ධර්ම දාණය දීම තමයි. ඒ ධර්ම දාණය කියන එකට අයිති යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට අනුකම්පා අදහසින් හොඳ කියා දෙනවා නම් නරකෙන් අහක් වෙන්නට අවවාද කරනවා නම් හොඳෙහි යෙදෙන්නට අවවාද කරනවා නම් ඒ හොඳ කියා දීමෙන් කරන සංග්‍රහය ධර්ම දානයටයි ධර්ම දානය කියන්නේ ඒක. ඒක සියල්ලටම වැඩි ලොකු එකක් උනේ කොහොමද කියලා කිව්වොත් ඒ ධර්ම දානය නිසා බොහොම රාශියක් මිනිස්සු પરම්පරාවතෙන් හොඳ වෙනවා. යම් යම් කෙනෙක් ඒක අහලා හිට ඒ හැටියට පිළිපැත්තොත් ඔවුන්ගෙන් අහලා ඔවුන්ගේ પરම්පරාව හිටන් ඔක්කොම ලෝකෙ හොඳ වෙනවා. ලෝකයට ධර්මය ඊටාම ඕනෑ කරනවා. ලෝකයට හොඳ නරක ඊටාම කියා දෙන්නට ඕනෑ කරනවා. ඒ නිසා ඒ ධර්ම දාණය කියන එක අර ඔක්කොම දානවලට වැඩිය ලොකු එකක්. තථාගතයන් වහන්සේ සියලුම දාන පරද්දලා ධර්ම දාණය දිනනවා කියලා දේශනා කළේ ඒ නිසායි. ওই ධර්ම දාණයට ඇතුළත් වෙනවා යම් කිසි කෙනෙකුට නිර්වද්‍ය ශාස්ත්‍රයක් උගන්වනවා නම් හොඳ අදහසින් යම් කිසි ලාභ ලෝභ ආදියක් ගැන නැතුව අනුකම්පා අදහසකින් නිර්වද්‍ය ශාස්ත්‍රයක් ශිල්පයක් උගන්වනවා නම් වැරද්දක් නැති එහෙම ශාස්ත්‍රයක් ශිල්පයක් උගන්වනවා නම් ඒකත් මේ ධර්ම දාණයටයි බණක් දහමක් කියලා දෙනවා නම් ඒක ධර්ම දාණය අවවාද කරනවා නම් ඒ ධර්ම දාණය කවුරු හරි වැරද්දක් කරනකොට ඔක කොහොම කරන්නත් එපා හොඳ නෑ කියලා හිත කියා දෙනවා නම් ඒක ධර්ම දානයක් ඒ ධර්ම දාන ભેදයට ගියාම ඒකෙත් විස්තරෝම රාශියක් තිබෙනවා ඉතින් ඔය කියාපු ඔය ආමිෂ දාන යට වැඩිය බොහොම උසස් අභය දානේ ඊටත් වඩා උසස් ධර්ම දානේ කියන ඔය දාන ભેද තුනක් තිබෙනවා. ඔය දාන ભેදවලට බැස්සහම ඕවා ආයෙත් ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් දේය ධර්මවල වශයෙන් දායකාධ්‍යාසයේ වශයෙන් කියලා තුනක වශයෙන් ආයි ප්‍රභේදගත වෙනවා. ප්‍රතිග්‍රාහකය කියන්නේ ඔය බාර ගන්න ඉන්න අය. ඒ බාරගන්න ඉන්න අය ප්‍රතිග්‍රාහකය ඒ ප්‍රතිග්‍රාහකය අනුකම්පා කටයුත්තෝය <coughs> විදිය යුත්තෝය කියලා ಜಾති දෙකක් එයින් අනුකම්පා කටයුත්තෝ සීලාදී ගුණාංග වලින් බොහොම පහළ නම් දුස්සීල නම් ඔවුන්ගේ දුස්සීලකම නිසා මේ දානේ මහත්ඵල වීමට අඩුවක් තියෙන නමුත් Tamange මෛත්‍රිය නිසා ඒ දානේ මහත්ඵල වෙන්නේ අර වස්තුවේ වශයෙන් මහත්ඵල වෙන්නේ නැහැ ඒක ලබන ඇත්තගේ වශයෙන් මහත්ඵල වෙන්නේ නැහැ. ලබන ඇත්තගේ වශයෙන් මහත්ඵල වෙන්නට නම් සීලාදී ගුණාංග වැඩි තරමට ඒ ගුණාංග වැඩි ඇත්තාට කරන සංග්‍රහය වැඩි මහානිසංස ඇති එකක් හරියට හොඳ කුඹුරක වැපිරීමක් වගේ. දලක් උඩ වැපිරීමත් හොඳ කුඹුරක වැපිරීමත් දෙකේ ලැබෙන ප්‍රතිඵලවල හැටියෙන් ඒක දැනගන්නට පුළුවන්. ඉතින් ඔහොම ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් බලනකොට සංඝික දාන ભેද හතකුත් පෞද්ගලික දාන ભેද 14කුත් කියලා 20ක් ප්‍රභේද තිබෙනවා ඒවා එකක්වත් කියන්නට දැන් වෙලාව නෙමෙයි ඒවත් දැනගන්නට ඕන බණ දහම් දන්න ඇත්තන්ගෙන් අහලා ඉගෙන ගන්නට ඕන ඉතින් ඔහොම ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් පමණක් නෝ දේය ධර්ම කියන මේ දෙන දේවල් දෙන වස්තු වශයෙන් බැලුවාම ඒ වස්තු වලත් හොඳ වස්තු නරක වස්තු කියන ඒවා බෙදීමේදී දැහැමින් සපයාගත් ඒවා හොඳ ඒවා, තක්කඩිකම් වලින් සපයාගත් ඒවා නරක ඒවා කියලා හිත ඒත් එක විදියක්. එතකොට පුස්කා චේපා වෙච්ච ඒවා නරක ඒවා, ප්‍රණීත ඒවා හොඳ ඒවා ඒත් එක විදියක්. ඔයින් ප්‍රණීත වස්තු දීම ඊටාම හොඳයි. අප්‍රණීත ඒවා නරක ඒවා දීම නරකයි කියලා හිත දැනගන්න ඕනේ. සත්‍යයක් සිද්ධ කළා දෙන ගුණාංග කියන තීරණය පාරමිතා කියලා කියන්නේ. ඒ බුද්ධත්වයක් සිද්ධ කළා දෙන ගුණාංග අතරේ ඔය පාරමිතා 10ක් කියනවා. ඒ අර ඉතින් පංච මහා පරිත්‍යාග ත්‍රිවිධර්යා ආදී ඒ පාරමිතාවල ගැටි තව තියෙනවා කීක ඒ විස්තර හුඟක් වීමට අපට කල නැති නිසා මේ දස පාරමිතා ගැන ටිකක් කල්පනා කරලා බලමු උන්වහන්සේ ඔය පාරමිතා 10 කල්පනා කරගත්තේ හොඳ හැටි එදා දීපංකර පාදුමේදී තමයි. එසේකින් භාග්‍ය සම්පන්නව ජීවුන වෙලා ආව ඒ රහත් වෙන්නට පින් ඇති උත්තමයාණන් වහන්සේට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් මේ ඇත්ත නොරදවාම මෙච්චර කාලයකින් සිද්ධාර්ථ ගෞතම කියන නමින් බුදු වෙනවා කියලා හිත ඔය ප්‍රකාශය ලැබුවට පස්සේ කල්පනා කළා බුදුහාමුදුරු කෙනෙකුගේ විවරණය කවදාවත් එහෙම වෙන්නේ නැත. මුන්වහන්සේ වදාළ හැටියට මට බුදු බව ලැබේවිය. ඒ නමුත් මේ බුදු බව කියන එක නිකන් හම්බ වෙන එකක් නෙමෙයි. ඊට සුදුසු වෙන්නට ඕන බුදු වෙන්නට සුදුසු වෙන්නට ඕන නැතුව බුදු වෙන්නට බෑ. ඒ බුදු වෙන්නට සුදුසු වෙන්න නම් මොන මොන දේවල් මාකින් පිරිය යුතුද? මේ බුද්ධත්වයේ සිද්ධ කළ දෙන ගුණාංග මොනවද කියලා හිත තෙව්වා. එහෙම සොයලා සොයලා සොයාගත්ත 10ක්. ඒ 10ට තමයි ඔය පාරමී කියලා හිත කියන්නේ. එහෙම සොයාගෙන ඒ 10 එදා පටන් පිරුවා සාරාංශක කල්පලක්ෂයක් මුලින්දී පුහුණු කළා පුරුදු කළා. ඒ නිසා ඔය පාරමිතාවලට කියන්නේ සොයන් විචිතෝපචිත පාරමී කියලා. සොයන් විචිත කියන්නේ තමා විසින්ම සොයාගත්ත. උපචිත කියන්නේ රැස් කරපු. තමා විසින්ම සොයාගෙන තමා විසින්ම පුරුදු පුහුණු කරපු කියන තේරුමින් ස්වයං විචිතෝපචිත කියලා හිත කියන්නේ. ඒ ස්වයං විචිත වූ ස්වයං උපචිත වූ ඒ පාරමී ධර්මවල ඔච්චර දිග කාලයක් පුරුදු වෙලා තියෙනවා පුහුණු වෙලා තියෙනවා උන්වහන්සේ. ඔය පාරමී ධර්ම කියන්නේ මොනවද කියලා හිත කල්පනා කළාම ඉස්සෙල්ලාම තිබෙනවා දාන කියලා එකක්. ඉතින් ඔය දානි ගාවට සීල කියලා එකක් තියෙනවා. ඔය ආදී වශයෙන් 10ක් තියෙනවා. ඒව ඒ ඒ තැනදී නම් කියන්නට පුළුවනි. ඔය ගුණාංග එක එක අරගෙන උන්වහන්සේ හොඳට කල්පනා කළා ඔය ගුණාංග රකින්න පටන් අරගෙන ඒ ඒ ಜಾතිවලදී ඒ ගුණාංග 10ම හොඳට පුරලා තියෙනවා. එක තැනකදීවත් ඔය 10ට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. ජාතියෙන් ජාතියට වැඩි වැඩියක් උසස් සම්දමට ওই ගුණාංග පුරුදු කරලා තියෙනවා. මේ පුරුදු කිරීමේදී පුරුදු කරන තාල හතරක් තියෙනවා. ඒ හතරෙන්ම පුරුදු කරලා තියෙනවා. ඉතින් ඔහොම කීමේදී ඉස්තරලාම දානය කියන එක. දාන කියලා හිත කියන්නේ මෙතෙන් දීම කියලා හිත ඇහෙනවා එකපාරට ඒ දීම කියලා හිත ඇහුණට නිකම්ම දීම නෙමෙයි උන්වහන්සේ ඔය ඔච්චර දිග කාලයක් මුළුල්ලේ හොඳට පුරුදු කෙරුවා අනුකම්පාවෙන් සංග්‍රහ කටයුතු ඇත්තන්ට අනුකම්පාවෙන් යම් යම් දේ දෙන්නට සංග්‍රහ කරන්නට ඒ වගේම පූජා අදහසින් සංග්‍රහ කටයුතු අයට පූජා බුද්ධියෙන් සංග්‍රහ කරන්නට කල්පනා කළා පුරුදු වුණා. ඔය ලෝකයට ඔය දාණයෙන් කරපු සංග්‍රහය මෙලොව වශයෙන්මත් ලෝකයාට ලොකු උපකාරයක්. ඒ දිය යුතු ඇත්තන්ට දීම කියන එක මොනවා දීමද කියලා හිත ප්‍රශ්නයක් ඇහුවොත් කොයිවත් ඕන කරන ඒවා ඔක්කොම දීම. ඔක්කොම කියලා හිත කියන්නේ යම් විටක ආහාර පාන නැති දුගියෙකුට නම් ආහාර පාන ආදිය දීම. ඉඳුම් හිතුම් නැති කෙනෙකුට නම් ඉඳුම් හිතුම් සලසා දීම. ලෙඩෙකුට නම් බේත් හේත් සාත්තු සමස්තු ආද්‍ය සවසාදීම නූගතෙකුට නම් උගන්වා දීම මෝඩයෙකුට නම් මෝඩකම අහක් කරවලා ඥානය ලබා දීම වෙන තනසිල්ලක් ඕනෑ කරන කෙනෙකුට නම් ඒ ඕනෑ කරන තනසිල්ල Tamanට පුළුවන් හැටියෙන් සලස්වා දීම ඔය විදිහට යම් යම් දෙයක් උවමනා නම් යම් යම් කෙනෙකුට ඒ උවමනා ඇත්තන්ට ඒව සලස්වා දීම ඒක දානයක්. ඒ වගේම පූජ්‍ය වූ උත්තමයින්ට පූජා දහසින් කරන සංග්‍රහයත් නම් ඒවත් දානෙන් කියනවා. එතකොට ඔය දෙකම පුරුදු කෙරුවා මුළු සසරදී. ඒ මුළු සසරදී ඔය සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ ඔය දෙක ඔය දෙආකාර දානෙම පුරුදු කිරීමෙන් එච්චර දිග කාලයක් මුළු ලෝකයට පරෝපකාරීව උන්වහන්සේ වැඩ ඒ කාලයේ ඇතුළත මුළු තුන් ලෝකයට උන්වහන්සේගේ දාණයෙන් සැලසුණු අර්ථය කියන එක මහා විශාල අර්ථයක්. එහෙම ඒක පුරුදු කරන ගමනේ හැමතිස්සෙම අනුකම්පාවයි ප්‍රඥාවයි දෙක උන්වහන්සේට මඟ පෙන්වන්නේ. උන්වහන්සේගේ අනුකම්පාව නිසා නිර්ලෝභීව Tamanට දෙන්න පුළුවන් ඒවා ඔක්කොම දුන්නා. උන්වහන්සේගේ ප්‍රඥාව නිසා ඒ දීමේදී නොමග නොගොහින් දිය යුතු හැටියට දිය යුතු තැන දුන්නා. ඔය විදිහට උන්වහන්සේ ඒ දීමනාව කියන එක පුහුණු කළා. උන්වහන්සේ බොහෝම ජාතිවලදී අසරණයින්ට ආහාර පාන වස්ත්‍ර ඉඳුම් හිතුම් ආදියෙන් සංග්‍රහ කළා වගේම තවත් බොහෝම ජාතිවලදී දිසාපාමොක් ආචාරීන් වෙලා හිට වෙන වෙන නොයෙක් ගුරුවරු වෙලා හිට ශාස්ත්‍ර දානය ශිල්ප දානය කළා තියෙනවා ඒ අර ලෝකයාට අභය දානය කළා තියෙනවා ඔහොම දීපු දීමනාවල් වල කොනක් නැහැ මහ රාශියක් දීමනාවල් උන්වහන්සේ පුරුදු කෙරුවා ඒ හැම එකක්ම හරම අනුකම්පාව සහ ප්‍රඥාව කියන දෙකෙන් අරක් ගත්තේව හැටියට පුරුදු කෙරුවා ඒ අනුකම්පා ප්‍රඥා කියන දෙකෙන් පමණක් නොව හැමතිස්සෙම එයින් අර්ථයක් સિદ્ધ කරන්නට ඕනෑ කියන බලාපොරොත්තු ඇතුව සිද්ධ කෙරුවා. ඒ නිසාම උන්වහන්සේගේ ඒ දාණයෙන් ලෝකයට අර්ථයක් උනාමයි යහපතක් උනාමයි. ඒකාන්ත පරෝපකාරී පුද්ගලයෙක් ලෝකේ උපන්නා නම් ඒ එකම පරෝපකාරී පුද්ගලයා එකම ඉහළම පරෝපකාරී පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ඔය බෝධිසත්ව කාලේ ඔය ධර්මයේ ලොකු පරෝපකාර දානයක් උන්වහන්සේ දුන්නා. ඒක දාණයම සමහර විට උන්වහන්සේ උන්වහන්සේගේ අතක් පයක් ඇහැ කනක් කටක් කියන ශරීරාවේ අවයක් අත්තරලා වුණත් දුන්නා. අත කපලා දෙන්නට ඕන වුණොත් එහෙම වුණත් දුන්නා. ලේ දන් දෙන්නට ඕන වුණොත් එහෙම වුණත් දුන්නා. ඕම තමන්ගේ එක්තරා අවයවයක් වුණත් අත ඇරලා තමන්ගේ ಗುಣධර්ම හරියට රැක්කා. ඒ වගේම සමහර ස්ථානයකදී උන්වහන්සේගේ බාහිර භාණ්ඩ කියන වතු පිටි ගේ දොර ඉඳුන් හිටුන් Taman ඉන්න ගේ දොර වුණත් Taman ඇඳගෙන තියෙන වස්ත්‍රයක් වුණත් එහෙම ඒවා වුණත් දුන්න බාහිර භාණ්ඩත් ඔක්කොම දුන්නා. ශරීර අවයව වුණත් දුන්නා. සමහර තැනක යම් ස්ථානයකදී ජීවිතේ පුදන්නට ඕන වුණොත් ජීවිතේ වුණත් ඉදුවා. ඔහොම බාහිර භාණ්ඩ පිළීමේ ශරීරාවයව පිදීමය ජීවිතය පිදීමය කියලා තුන් විදියකට ඔය දාන පාරමිතාව පිරුවා. ඒව අත්තරලා ඒ තුන් ආකාර දේවල්ම අත්තරලා වුණත් දානය නොපිහිලා හරියට පිරුවා. සීල ආදී අනිත් පාරමිතාවලදීත් ඔහොම තුන් තුන් විදියකින් පිරුවා. එතකොට අර 10ක් කියපු පාරමිතාවල් 30ක් වෙලා යනවා දාන පාරමී, දාන උපපාරමී, දාන පරමාර්ථ පාරමී කියලා දානෙහි තුනක් ලැබෙනවා වගේම සීල ආදී අනිත් පාරමිතාවල තුන තුන ලැබෙනවා. ඉතින් ඔහොම තුන් තුන් විදියට ඔච්චර දිග කාලයක් මුළුල්ලේ ওই පාරමිතා 10ම උන්වහන්සේ පුරුදු කෙරුවා. එහෙම පුරුදු කිරීමේදී දැන් දාන පාරමිතාව පුරුදු කරනකොට ලෝභය එහෙම් පිටින් අහක් වෙනවා. කරුණාව, මෛත්‍රිය හොඳට පැතිරෙනවා. උන්වහන්සේගේ ඒ නිර්ලෝභතාවයෙන් අවට සිටින මුළු ලෝකයා සපතට පැමිණෙනවා. ඒ මුළු ලෝකයාගේ සිත් සතන් පිනා යනවා මුළු ලෝකයාත් මෘදු වෙනවා ඒ වගේම මුළු ලෝකයා සපතටත් පැමිණෙනවා. ඔය විදිහට උන්වහන්සේ ආහාර පානේනුත් ශාස්ත්‍රේනුත් අවවාදේනුත් අනුශාසනේනුත් ආදර්ශේනුත් හැම එකෙන්ම දන් දුන්නා. උන්වහන්සේ ආදර්ශ දානත් කළා ලෝකයාට. අවවාද දානත් කළා, ධර්ම දානත් කළා, අභය දානත් කළා. ඔය කියාපු ආංශ දානත් කළා. යම් තාක් දාන ඇතනම් ඒවා ඔක්කොම දුන්නා. ඉතින් ওই විදිහට බලනකොට උන්වහන්සේගේ දාන පාරමිතාව ලෝකයට ඒකාන්තයෙන් අත්‍යසිද්ධියට හේතු එකක්. ලෝකයාට උන්වහන්සේ සංග්‍රහ කළ ඒ කාලෙදි බුදු වෙන්න ඉස්සෙල්ලත් ඔය අන්දමට හැමදානේ ඉතින් ඔහොම ඒ ඒ දීපු දානත් අනුකම්පා සහ ප්‍රඥා කියන දෙකෙන් අරක්ගත්ත ඒවා හැමතිස්සෙම අර්ථ සිද්ධිය පිණිස පවතින ඒවා. ලෝකයාගේ යහපතට වැඩට හොඳට හේතු වෙන ඒවා. ඒ නිසා අර්ථ සිද්ධිය පිණිස පවතින ඒවා. එහෙම ඒවා ඔය තුන් ආකාරයෙන් පුරන ගමනේ හැමතිස්සෙම උන්වහන්සේ තව එක කාරණයක් කළා මොකද්ද? දීර්ඝ කාල අභ්‍යාසය කියලා එකක් කළා නෛරන්තරය අභ්‍යාසය කියලා තව එකක් කළා සාකල්්‍ය අභ්‍යාසය කියලා තව එකක් කළා සත්‍විත්‍ය අභ්‍යාස කියලා තව එකක් කළා ඒ පුරුදු කිරීම හතර විදිහකට කළා එයින් දීර්ඝ කාල අභ්‍යාසය කියලා හිත කියන්නේ ඔය ගුණාංගය ඔය දාන නම් වූ ගුණාංගය ඒ වගේම සීල නම් වූ ගුණාංගය ඔය ගුණාංග 10ම බොහොම දිග කාලයක් පුරුදු කෙරුවා. දැන් ලෝකේ බොහොම මිනිසුන්ට යම් කිසි එකක් ටිකක් කල් කළාම ඇති වෙනවා. දිගටම ගෙනියන්න බැරි වෙනවා එක ජීවිතයක පවා. නමුත් උන්වහන්සේ එහෙම නෙවෙයි. ජීවිත වශයෙන් අච්චරයි මෙච්චරයි කියලා කියන්නට බැරි මෙච්චර සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ එක දවසකවත් කඩන්නේ නැතුව දිගටම ගෙනිච්චා බුදු වෙලත් උන්වහන්සේ දාණය අත්හැරියේ නෑ බුදු වෙලත් උන්වහන්සේ ධර්ම දාණය විශේෂයෙන් කළ අනිත් ආමිෂ දානත් උන්වහන්සේ දීලා තියෙනවා ඉතින් ඒ විදිහට උන්වහන්සේ ඔච්චර දිග කාලයක් මුළුල්ලේ කඩ කරන්නේ නැතුව දීගනාව උන්වහන්සේ බුදු වෙලත් දුන්නා ආමිෂ ධර්ම දෙකමත් දුන්නා ඔය විදිහට දීර්ඝ කාලාභ්‍යාසය කියන අර දික්කලක් පුරුදු කිරීම කියන එකෙනුත් පුරුදු කළා සාමාන්‍ය පෘථග්ජන මිනිසෙයින්ට කොයි එකක්වත් පුරුදු කරන්නට ගියාම අලකිරෙන්නේ නැතුව ඒසා දීර්ඝ කාලයක් තබා එක ජීවිතයකවත් දිගට නැහිනතුරු පවත්වන්නට බොහෝ කොටම පුළුවන් කමක් නැහැ ඒ සාමාන්‍ය පෘථග්ජන මිනිසෙයින්ට. නමුත් මේ බෝසතාණන් වහන්සේ මේ දාණය ඔච්චර දීර්ඝ කාලයක් පුරුදු කරලා තියෙනවා. ඒ නිසා ඒක දීර්ඝ කාලාභ්‍යාසය කියලා හිත කියනවා. නෛරන්තර්ය අභ්‍යාසය කියන්නේ ඒ දිග කාලය ඇතුළතත් අතරතුර කඩතොළු වෙන්නට නෙදී අතරක් නොතබා එක දිගටම පුරුදු කළ නිසා නෛරන්තර්ය අභ්‍යාසය කියනවා නිරන්තරයෙන් සතතයෙන් කළ අභ්‍යාසය කියන තේරුම. ඉතින් ඒකත් මේ ලෝකේ බොහොම දෙනෙකුට කරන්නට අමාරු එකක් සාමාන්‍ය මිනිසුන්ට නම් කොයි දෙයක් හරි කරගෙන ගියාම ටික වෙලාවකින්ම ඇති වෙනවා. ඇති වෙලා හිතන නවත්තන්න හිතෙනවා. එහෙම නවත්තන්නේ නැතුව නොකඩවත් දිගටත් කියන දෙවිදියටම හිටින්නට පුරුදු කිරීම කියන එක අමාරු වැඩක්. ඉතින් ඒ නෛරන්තරය අභ්‍යාසය කියන නිරන්තරයෙන් පුරුදු කිරීම කියන එකත් උන්වහන්සේ ඔය දානයේ පිළිබඳවත් අනිත් ගුණාංග පිළිබඳවත් ඔච්චර දිග කාලයක් මුළුල්ලේ කළා. ඊළඟට සත්‍විත්‍යාභ්‍යාස කියලා හිත කියන්නේ සකසා පුරුදු කිරීම කියන එක. සකසා පුරුදු කිරීමේ කියන්නේ ආලෙස්ස මට එකක්වත් කලේ නෑ. හැමදාම ඊටාම සුළු දෙයක් දෙතත් බොහොම ලොකු දෙයක් දෙතත් ඒ දෙන එක බොහොම පිළියෙල කළා සකස් කළා සකසුරුවමට ඕනෑකමෙන් සැලකිල්ලෙන් කළා මිසක් නොසැලකිල්ලෙන් දමා ගහන දෙයක් වගේ ඕනෑ වාට එපා වාට වගේ හිම දුන්නේ නෑ එකක්වත්. අන්තිම හිඟන මිනිස්සෙකුට යමක් දෙතත් රජෙක් වෙලා ඉඳගෙන උනත් ඒ හිඟන මිනිසයා සතුටු වෙන්න ළඟට ගිහින් හොඳ හැටි කතා කරලා හිට බොහොම ගෞරවයෙන් අර දෙන දීමනාව දෙනවා. මක්නිසාද ඒ ගෞරව කරන්නේ හිඟන්නන්ට නෙවෙයි හිඟන්නට නෙවෙයි දානෙට ඒ ගෞරව කරන්නේ. ඒ හිඟන්නාගේ හිත සන්තෝෂ කරලා හිට ඒ හිඟන්නාගේ දුක බලලා හිට එහෙම දුන්නාම තමයි ඒක හරි දානෙ වෙන්නේ. ඒ විදිහට උන්වහන්සේ බොහොම සැලකිල්ලෙන් සකස් කළා ලෑස්ති කළා හොඳ හැටි ඕනෑකමින් සම්පූර්ණ ලෙස දුන්නා මිසක් භාගිත කාලට යන්තම් ගාවලා හිට නොසැලකිල්ලෙන් එපාකමට තමා ගහන දෙයක් හැටියට නම් දුන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි සකසා පුරුදු කිරීම කියන්නේ. ඔය දානය ගැන වගේම අනිත් සීලාදීවත් ඔහොම සකසාත් පුරුදු කෙරුවා. ඊළඟට තව එකක් තිබෙනවා සාකල්්‍යාභ්‍යාසය කියලා. සාකල්යාභ්‍යාසය කියන්නේ සකලත්වයෙන් පුරුදු කිරීම කියන එක. සකලත්වයෙන් පුරුදු කිරීම කියන්නේ ලෝකයේහි දාන જાති යම් තාක් තිබෙනවා නම් ඒ හැම දානම පුරුදු කළ එකක් නෙවෙයි. ඒ දැන් කලින් කියවිච්ච දාන කීපයක් ඇති ඒවා විතරක් නෙවෙයි තවත් ભેදවලට ගියාම රූප දාන, සද්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටප්ප දාන, ධම්ම දාන කියලා જાති හයක් තිබෙනවා. තව ගියාම අන්නම් පානම් ගරන් වත්සන් යන ආදී වශයෙන් දාන ಜಾති 10ක් තිබෙනවා. ඉතින් තව ගියාම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේ භේසජ්‍ය පරික්ඛාර කියලා හතරක් තියෙනවා. ඉතින් ඔය තියෙන දාන ಜಾති ඔක්කොම අභය දාන ධම්ම දාන ආම්ස දාන කියලා තුනක් තියෙනවා. ඔය ඔක්කොම දාන ಜಾති ඔය හැම ඒවම පුරුදු කළා එකක්වත් අහවල් එක පුරුදු කළේ නෑ කියන්නට අතෑරියේ නෑ. ඉතින් ඒ දාණය ඒ දීම කියන එක උන්වහන්සේ එතකොට කලින් කී විදියට පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන තුන් විදියට දැන් මේ කියාපු අභ්‍යාස හතරේ හැටියට සර්ව ප්‍රකාරයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ උන්වහන්සේ පුරුදු කළා. දානෙහි ඔහොම පුරුදු වෙච්ච පුද්ගලයෙක් තවබුදු කෙනෙක් අර වෙන කිසිම පුද්ගලයෙක් මේ තුන් ලෝකෙම නැහැ. ඒ නිසා උන්වහන්සේ දානෙහි පුහුණු වූ පුද්ගලයෙක්, පුහුණු වූ මිනිසෙක්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතියෙන් ජාතියට ඒ පුරුද්ද ගිය නිසා ජාතියෙන් ජාතියට උන්වහන්සේගේ පරිත්‍යාගය පිරිසිදු වුණා. ජාතියෙන් ජාතියට උන්වහන්සේගේ දාණය ප්‍රඥානුකූල වුණා, ලෝභයෙන් ඈත් වුණා. සත්වයින්ට යහපත සිද්ධ කර දෙන එකක් වුණා. ඊටාම උසස් දානයක් වුණා ජාතියෙන් ජාතියට. වෙස්සන්තර ආත්ම භාවයේ තැනකොට උන්වහන්සේගේ දාණය අන්තිම පරම කෝටියට නැගිලා ඉතාම ඉහළ දානයක් වෙලා තිබුණා. ඉතින් ඔන්න ඔහොම දානය පුරුදු කළේ ඔය අන්දමටයි. ඔය දානය කියන එක ඔය විදිහේ දීම, ඔය විදිහේ සංග්‍රහය කියන එක කරුණා මෛත්‍රියෙන් යුක්තව ලෝකයාට ඔහොම අනුකම්පා කිරීම කියන එක තමයි ලෝකෝ ලෝකෝපකාරය, පරෝපකාරය කියලා හිත කියන්නේ. ඔය ලෝකෝපකාරය, පරෝපකාරය කියන එක උන්වහන්සේ වගේ පුරුදු කරපු කෙනෙක් තවත් ඇත්තේ නැහැ. ඔය බෝධිසත්ව කාලේ බුදු වෙලා කලෙත් විචක් ඉහළින් යන්නටයි ඒ පරෝපකාරය පුරුදුසලි. ඉතින් ඔහොම ওই දානය වගේම සීලයට බහැලා සීල කියලා ගුණාංගයක් හොයාගෙන ඒකත් පුරුදු කෙරුවා ඔය වගේ. ආසය වශයෙන් කියලා තුනක වශයෙන් ආයි ප්‍රභේදගත වෙනවා. ප්‍රතිග්‍රාහකය කියන්නේ ඒව බාරගන්න ඉන්න අය. ඒ බාරගන්න ඉන්න අය ප්‍රතිග්‍රාහකය ඒ ප්‍රතිග්‍රාහකය අනුකම්පා කටයුත්තෝය <coughs> විදිය යුත්තෝය කියලා ಜಾති දෙකක්. ඒ අනුකම්පා කටයුත්තෝ සීලාදී ගුණාංග වලින් බොහොම පහළ නම් දුස්සීල නම් ඔවුන්ගේ දුස්සීලකම නිසා මේ දානේ මහත්ඵල වීමට අඩුවක් තියෙන නමුත් Tamange මෛත්‍රිය නිසා ඒ දානේ මහත්ඵල වෙන්නේ අර වස්තුවේ වශයෙන් මහත් ඵල වෙන්නේ නැහැ. ඒක ලබන ඇත්තගේ වශයෙන් මහත් ඵල වෙන්නේ නැහැ. ලබන ඇත්තගේ වශයෙන් මහත් ඵල වෙන්නට නම් සීලාදී ගුණාංග වැඩි තරමට ඒ ගුණාංග වැඩි ඇත්තට කරන සංග්‍රහය වැඩි මහානිසංස ඇති එකක් හරියට හොඳ කුඹුරක වැපීමක් වගේ. ගලක් උඩ වැපිරීම හොඳ කුඹුරක වැපිරීම දෙකේ ලැබෙන ප්‍රතිඵලවල හැටියෙන් ඒක දැනගන්නට පුළුවන්. ඉතින් ඔහොම ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් බලනකොට සංඝික දාන ભેද හතකුත් පෞද්ගලික දාන ભેද 14කුත් කියලා 20ක් ප්‍රභේද තිබෙනවා ඒවා එකක්වත් කියන්නට දැන් වෙලාව නෙමෙයි ඒවත් දැනගන්නට ඕන බණ දහම් දන්න ඇත්තන්ගෙන් අහලා ඉගෙන ගන්නට ඕන ඉතින් ඔහොම ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් පමණක් නො දේය ධර්ම කියන මේ දෙන දේවල් දෙන වස්තු වශයෙන් බැලුවාම ඒ වස්තු වලත් හොඳ වස්තු නරක වස්තු කියන ඒවා බෙදීමේදී දැහැමින් සපයාගත් ඒවා හොඳ ඒවා නක්කඩිකම් වලින් සපයාගත් ඒවා නරක ඒවා කියලා හිත ඒත් එක විදියක්. එතකොට පුස්කාච්චේපා වෙච්ච ඒවා නරක ඒවා ප්‍රණීත ඒවා හොඳ ඒවා ඒත් එක විදියක්. ඔයින් ප්‍රණීත වස්තු දීම ඊටාම හොඳයි. අප්‍රණීතේව නරකේව දීම නරකයි කියලා හිත දැනගන්නට ඕන කාලේ නැති නිසා අපි හමාර කරන්නට යන්නේ. දැන් මේ අහපු තාක් දේවලින් දාන ભેද කොටිකුත් තිබෙනවද? ඒවා දිය යුතු කොහොමද කියලා හිත හිතලා කවුරුත් මේ දුක්ඛිත වූ ලෝකයට පරෝපකාරයක් හැටියට දීමට කැමති වෙන්නට ඕන. මසුරුකම තුනී කරගන්නට උත්සාහ දරන්නට ඕන. එහෙම උත්සාහ දරලා ඒ උතුම් උතුම් වූ නිර්වාණය ලබන්න සුදුසු වෙන්නට මාන්සි දරන්නට ඕන. ආකාසත්ථාදි භුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්ථාදි භුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ දරු ආකාසත්ථාච භුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණාන් සංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගත යුතුයි අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ අතිපූජ්‍ය පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිම්පාණන් වහන්සේ